අච්ඡාදාය සතෝ සම්පජාන උත්ථාන සංයම් මනසිකරිත්වා පටිබුද්ධිත්වාති මුගලන කිපේව පච්චුපට්ඨාතබ්බං නසීය සුඛං නපස්ස සුඛං නමිද්ධ සුඛං අනුයතු විරිසාමිති එවං හිතේ මුගලන සික්කිතම් භන්ති සාදු සාදු සාදු පතන මහා කරුණාවෙන් සර්වති රාජෝත්තමයන් වහන්සේ අප හැම දිනාටම බොහෝම වටිනා උතුම් සීසත් ධර්මයේ දේශනා කරන්නට යෙදුණා. පිරිතර ධර්මයේ බොහෝ වටිනා සූත්‍ර ධර්මයක් අංගුත්තර නිකාය කියන දහම් ග්‍රන්ථයේ සත්‍යක නිපාතේට අයිති පච්චනායන සූත්‍ර ධර්මයේ ධම්මාත්‍රකා කොට අප දේශනා කරන්ට යෙදුණු පින්වතුනි. පච්චනායන සූත්‍රය නිදි කිරා වැටීම ගැන වදාළ දෙසුමක්. සරුවත් රාජෝත්තමයන් වහන්සේ පින්වතුනි වැඩ සිටියේ භක්ති ජනපදයේ සූසමාරගිර බිහෙසකලා වනේ නිගදහයි සරුවක්යන් වහන්සේ මහ වනයේ වැඩ ඉන කාලය තුල මහ මොග්ගලණ ස්වාමීන් වහන්සේ කල්ලවාල මුත්ත ග්‍රහණේ වාඩි නිදි භරින් යුතුව නිදි කිරා වැටෙමින් වැඩ සිටින තේදුනා අන්නේ මොහොතේ සරුවක්යන් වහන්සේ වක්කල අතක්ෂණකින් දික් කරන්නාසේ මොග්ගලණ ස්වාමීන් වහන්සේ හැමේ පහළ වෙන තේදුනා පහළ වෙලා මොග්ගලාණෙනි ඔබ නිදිමරින් යුතුව නේද? පචනාසි මොග්ගලාන පචනාසිතේ මොග්ගලාන ඔබ නිදිමරින් යුතුව නේද කියලා සරුවකයන් වහන්සේ පතල මහා කරුණාවෙන් පින්නතුනේ මේ නිදිමත දුරු කරගන්න ආකාරය අපට බොහොම මානදම් දේශමක් දේශනා කරන් තේරුණා පින්නතුනේ අරිහත් තථාගත සරුවක් රාජෝත්තමයන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව පචලායන සූත්‍රයේයිති මේ තීන මිත්‍ය අකුසල ධර්මයේ දුරු කරගන්න ආකාරය මෙනෙමින් දේශනා කරන්නට යෙදුනා. තීනය සිතේ දුබල බව, චිත්ත වේගයේ හීන බව, සිතේ ආලස බව, නිද්ද මේ චෛතසිකයන්ගේ තියෙන දුබල බව, එහෙම නැත්නම් ආලස බව තින්නතුනි මේ තීන මිද්දේ කුසල ධර්මයන් තුල හිත හසුරවන්නට තියෙන මැලිකම කුසිතකම සිතේ හැකිලිම වීරිය හීන වීම පිළිබඳව මනාකොට ධර්ම දේශනා කරන්නට යෙදුණා විශේෂයෙන්ම පාසල් යන දරුවන්ට හැම කෙනෙකුටම බොහොම වටිනා උතුම් දේශනාවක් තමයි පින්වතුනි මේ පචලායන සූත්‍ර ධර්මය සර්වත්‍රාජෝත්තමයන් වහන්සේ පින්වතුනි මහත් වූ අනුකම්පාවෙන් අපට දේශනා කරනවා පින්වත් මුග්ගහාන ඔබට අම්මාකාරයකින් නිදිමත ගතිය හිත කුසිතකමේ ඇලි ගැලි වාසය කිරීමේ ගතිය ඔබ තුළ ඒ නිදිමත බැස ගන්නකොට සංඥාව ඒ සංඥාව මෙනෙහි කරන්නට එපා ඔබ මෙනෙහි කරමින් ඉන්න යම් සංඥාවක් ඇද්ද මෙනෙහි කරන්නට එපා අපි හිතමු පාසල් යන දරුවේ තමන්ගේ පොත්පත් කියවමින් ඉන්නවා. පොත්පත් කියවමින් ඉන්නකොට ඔන්න නිදිමත ගතිය එනවා. අපි හිතමු ස්වාමීන් වහන්සේලම කුසල ධර්මයක් තුල හිත පිහිටුවන වාසය කරනවා. නිදිමත ගතිය එනවා. මිනිත්නම් කාර්යාලයක ඉන්න කෙනෙක් යම් කටයුත්තක ඒ සංඥාවකින් යුතුව නියලමින් වාසය කරනකොට මේ නිදිමත ගතිය එනවා. ඒ නිදිමත ගතිය එනකොට මේ මෙනෙහි කරමින් ඉන්න සංඥාව මෙනෙහි කරන්නට එපා. බලට සරුවක් යන වහන්සේ සිහිපත් කරනවා ඒ සංඥාව බහුල කරන්නට එපා. මේ වාස මේ විදිහට වාසය කරනකොට ඒ නිදි මත ප්‍රහාණය වෙනවා කියලා අපට දේශනා කරන්නට ලැබුණා. ඒ වගේමයි පින්තුනි අරියත් තථාගත සරුවක් රාජෝත්තමයන් වහන්සේ දේශනා කරනවා. ඒකාන්ත වශයෙන් මේ සංඥා විනාශ කරනකොට නිදිමත ගතිය දුරවීම සැබවින්ම වෙන සිදුවුණු කරුණක් විද්‍යාමානයි. ඒ වගේම දෙවෙනුවට සිහිපත් කරන මෙහිම නෝචිතේ එවං විහෙරතුත්ථං මිත්තං පහීත යථා සුතං ඔබට යම්මාකාරයකින් ඒ තීන මිත්‍ය දුරු කරගන්නට සිහිපත් කරනවා යථා සුතං ඔබ යම්මාකාරයකින් දහම් කරුණු අහලා තියෙන්නට පුළුවන්. යත පරියන්තං ධම්මං ධර්මය ඔබ මනාකොට හදාරලා තිබෙනවා. චේතස අනුවිතෙක් අනුවිතෙක්ඛය චේතස අනුවිතක්කේ යාසි අනුවිතරතනේ කරම් අනුවිචාරේ යාසි අනුවිචාරේ කරන්නේ මනසානුපිච්චියාසි මනසින් මෙනෙහි කරන්නට කියනවා දැන් බලන්න මොහොතක් අපි පිවිතුරු ධර්මයේ හදාarලා තියෙන පින්වතුනි මේ හදාarලා තියෙන පිවිතුරු ධර්මයේ පින්වතුනි දරාගෙන තිබෙන විදිහට වචනින් පුරුදු කරගෙන තිබෙන විදිහට අනුවිතරකණය කරනවා අනුවිතරකණය අනුවිතක්කයාසි අනුව ඒ අනුව නැවත නැවත මෙනෙහි කරනවා. විතර්කණය කරනවා. අපි හිතමු සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය මෙනෙහි කරනවා විතර්කණය කරනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් ආ විඳීම විතර්කණය කරනවා. අනුචාරී යසින් නැවත නැවත මෙනෙහි කරනවා. ඒ පිටේ පිට මෙනෙහි කරනවා. මනසානුපිච්චියාසි මනසින් පින්තුනේ අවබෝධය කරා යනසේ තම නුවණීතුව විමසනවා. ථානකෝපනීතං විජති ඒකාන්ත වශයෙන්ම නිදිමත ගතිය දුරු කර ගන්නට පුළුවන් කියලා අපේ සරුවත් යන වහන්සේ අපට දේශනා කළා. එතකොට මේ හිතේ කුසිතකම කුසිත භාවයේ කුසල ධර්මයන් තුළ හිත හසුරවන්න තියෙන මෙලිකම පහව යනවා කියනවා. ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ විදිහට වාසය කරනකොට යම් ආකාරයකින් අර නිදිමත ගතිය ප්‍රහීනවන්නේ නැ ඒ කරුණ සිදුවන දෙයක් විද්‍යමානයි තානංකෝ පනිතං විජ්ජති කියලා සරුවක් යන වාසේ දේශනා කළා. දෙවනුවට අපිට දේශනා කරුවා මෙහෙම. තතෝතම භාන යථාසුතං ඔබ අහලා තියෙන පරිදි මේ පිවිතුරු ධර්මය. යථා පරියන්තං ධම්මා විත්තරේන සත්‍යකරියාසීති. සත්‍යයන් කරන්නට කියනවා. දැන් බලන්නට පාසල් යන දරුවෙක් වුණත් තමුන්ගේ පාසල් අධ්‍යාපනයේ කටයුතු පොතපතේ දහයේ කටයුතු තමුන් අහලා තියෙන පරිදි දරාගෙන වචනෙන් පුරුදු කරගෙන තියෙන ආකාරයට පින්තුනි සත්‍යයනා කරනවා සත්‍යයනා කරනවා සත්‍යයන් කල්යාසි අන්න බලන්න විස්තර වශයෙන් මොකද කරන්නේ ඒ ධර්මයේ සත්‍යයනා කරනකොට පින්වතුනි අර නිදිමත ගතිය පහව යනවා. දුර වෙනවායි කියනවා. ඒකට නිදිමත ගතිය මේ කුසිත කරන තීන මිත්‍ය දුරු කරගන්න බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන සත්‍යයනා කරන්න. ඒ වගේමයි පින්වතුනි මෙහිමත් බුදුරජාණන් වහන්සේ දිසීපත් කරනවා. උන්න සත්‍යයනා කරමින් සිටියේදී ඒ නිදිමත ගතිය දුරවන්නේ නැත්නම් ඒ නිදිමත ගතිය ප්‍රහාණය වෙන්නේ නැත්නම් මෙහිම දෙයක් දේශනා කරනවා. උද්ධ කන්න සෝතානි මේ දෙකම් පිටේ අත්තා ආවිජ්ජියාසි පානිනා ගත්තානි මේ අත්පාදිය හොඳට පිරිමදින්ට කියනවා පිරිමදින්ට කියනවා ඔන්න බලන්න පින්වතුනි අනුමත්ජියාසි හොඳින් පිරිමදින්ට ඕනේ කියනවා මේ අත්නේ අත්පා මේ දෙකම් පිටි හොඳට පිරිමදින්න කියනවා. එහෙනම් පිරිමදිනකොට පින්වතුනි අර තීන මිද්‍ය කුසල ධර්මය තුළ හිත හැසිරීමේට තියෙන මැලිකම ප්‍රහාණය වෙනවා. ඔන්න නිදිමත දුර කරගන්නා වූ ක්‍රමයක්. එන අත්දෙන් අත්පාවලින් හොඳින් මේ දෑ දෙපා පිරිමදින්න තෝරන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්වෙනියට අපට මෙහෙම තතොතම් මුප්පලාන ඔබ ඔය විදිහට මෙනෙහි කරමින් සිටියේදී තීන මිද්ද ඔබට දුරව යන්නේ නැත්නම් පහව යන්නේ නැත්නම් උත්තායාසන උදකින අක්කිනි අනුමචිත්වා දිසං අනුවිලෝකේ යසි නක්කත්තානි තාරකා රූපානි උල්ලෝකේ යසි දැන් බලන්න පින්වතුනි නැගිටලා වතුරින් දැස් හොඳට සෝදන්නට කියලා කියනවා දියෙන් දැස් පින්වතුනි හොඳට තෙමලා වටපිටාව හොඳට බලන්ති කියනවා. නැකත්තරු හොඳට බලන්ති කියනවා. එතකොට මේ එළිමහනට ඇවිල්ලා නැකත්තරු බලන්ති කියනවා. අහසේ තියෙන රූ සටහන්. දැන් පාසල් යන දරුවෝ දන්නවා. ඒ තරු රටා තියෙන ආකාරය. ඉතින් සිසිල් දෙහින් දෙනෙත් දෙක පිසදා නැකත්තරු බලනකොට පින්වතුනි අර නිදිමත ගතියද පහ වෙනවා දුරු වෙනවා කියලා අපේ සරුවකයන් වහන්සේ අපට දේශනා කරන් තිබුණ පින්වතුනි ඒ වගේම පින්වතුනි ආලෝක සංඥාව මෙනෙහි කරන්ට කියනවා දැන් අපි හිතමු සිහිල් දියෙන් ඔන්න දින තෙමලා නැකත්තර බලලා එහෙම කරද්දි තීන මිදිය පහව ගියේ නැත්තම් දුර්ව ගියේ නැත්තම් පින්වතුනි ආලෝක සංඥාව මෙනෙහි කරන්නට කියනවා කොහොමද ආලෝක සංඥාව වඩන්නේ දැන් ධන භාවනාවක් පුරුදු පුහුණු කරන කෙනෙකුට ප්‍රතිභාව නිමිති ආදී ආලෝකයේ පහළ වෙනවා. දැන් අපි දන්නවා දවල් කාලේ අපි වාසය කරනකොට මේ දවල් කාලේ ආලෝක සංඥාවක් තිබෙනවා. අන්න දවල් කාලේ තිබෙන ආලෝක සංඥාවෙන් යුතුව අපි වාසය කරනකොට රාත්‍රී කාලයට දවල් කාලයයි කියලා ඒ සංඥාව වඩනවා. දවල් කාලයේදී ඒ සංඥාවෙන් යුතුව වාසය කරනවා. දවල් යම්සේද රැයත් එසේම පින්විතුනි දහවලසේ අදිස්ථාන කරනවා. ඒකට රාත්‍රී කාලෙට දවල් කාලයේ කියලා අදිස්ථාන කරගෙන ඒ සංඥාව යුතුව. ඉතින් මේ විදිහට ඒ විවෘත වූ නිදිමත ගතිය අපේ හිත තියෙන කෙලෙසුන්ගින් ඒ වෙනුණු නිදිමත ගතිය පහව යන විදිහට ප්‍රභාස්වර සිත වඩන්තුන කියන මේ ආලෝක සංඥාව හොඳට මිනී කරන ප්‍රභාස්වර විදියට ආලෝක නිමිත්ත පහළ වෙන විදියට දැන් උන්න භාවනාවක් පුරුදු පුහුණු කරපු කෙනෙකුට හොඳ ප්‍රතිභාග නිමිත්තක් ආලෝක නිමිත්තක් පහළ වෙනවා. ඒ ආලෝක නිමිත්ත මේ නාසිකාග්‍රේම පහළ වෙනවා. ඒ නිමිත්ත හොඳට වඩල වඩල වඩල පුරුදු පුහුණු කරගන්නවා. ඉතින් ඕනෑම අවස්ථාවක සමුන් ආලෝක සංඥාවෙන් යුතුව වාසය කරන්නට පුළුවන්. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හය වෙනුවට මේ නිදිමත ගතිය කුසිතකම කුසල ධර්මයන් තුළ හිත හසුරවන්න තියෙන හීන වීරිය පහව යනවායි කියනවා ආලෝක සංඥාව වැඩි වෙනි. ඒ වගේමයි පින්වතුනි අරියත් උත්සතාගත සරුවත් රාජෝත්තමයන් වහන්සේ අපට දේශනා කරනවා හත් වෙනකොට ඉදිරියේ යම්සේද පසුපස යම්සේද එතකොට ඉදිරියත් පසුපසත් මනාකොට ඒ සංඥාවෙන් යුතුව අභ්‍යන්තරික ඉන්ද්‍රියන්ගෙන් යුක්තව බහැර නොගිය සිතින් යුතුව බහැරට හිත යන්න දෙන්නේ නැහැ සක්මන අදිත්‍යාන කරනවා පින්වතුනි ඉදිරියට යනකොට ඉදිරියට යන බව නුවණින් දැනගෙන යනවා පෙරලා ඉනකොට පෙරලා ඉන බව නුවණින් දැනගෙන පෙරලා ඉනවා දැන් බලන්න මොහොතක් පින්වතුනි කල්පනා කරලා සක්මන අදිත්‍යහන කරගෙන ඉදිරියට යද්දී ඉදිරියට යන බව දැනගෙන සක්මනින් යුතුව පෙර පසුගෙන මනසින් නුවණින් යුතුව කටයුතු කරනකොට අර නිදිමත ගතිය පහව යනවා දුර යනවා කියලා අපේ සරුවකයන් වහන්සේ අපට දේශනා කරන් තියෙනවා පින්වත්නි මොහොතක් කල්පනාවට ගන්න විශේෂයෙන්ම මේ සක්මන් භාවනාව තුළ වඩනකොට සක්මනේ ඇති කරගත්තද යම් යම් සමාධිය ඒ සමාධි ස්ථිර වූ සමාධියක් රෝග පීඩාවන් දුර වෙන්නට හේතු වෙනවා දහම් කරුණු මනාකොට මතකයේ ඇතිවෙන්නට හේතු වෙනවා බොහෝ දුර ගමන් යහගමනට පහසු ලැබෙනවා කායික සුවයෙන් සුවපත් වෙන්නට හේතු වෙනවා ඉතින් බොහොම වටිනවා මේ සක්මන ඉදිරියට යනකොට ඉදිරියට යන බව මනාකොට දැනගෙන ඉනවා පෙරලා ඉනකොට පෙරලා ඉන බව මනාකොට දැනගෙන එනවා. රාග, ද්වේෂ, මෝහාදී අකුසල ධර්මයකට ඉඩ තබන්නේ පින්වතුනි. සක්මන යන බව මනාකොට දැනගන්න. රාග, ද්වේෂ, මෝහ වැඩිෙනවා. ඉතින් පින්වතුනි අදිෂ්ඨාන පෙරලා සක්මනින් යුතුව වාසය කරනකොට අර තීන මිද්ද ගතිය, නිදිමත ගතිය, කුසිතකම පින්වතුනි පහව යනවා. සරුවක් රාජෝත්තමන වහන්සේ අපට හත් වෙනිට දේශනා කරා. තීන මිත්‍ය දුරු කරගන්න ආකාරය නිදිමත ගතිය දුරව යනවා. මෙන්න මේ විදිහට කටයුතු කරගන්න පින්වත්තුම ගහලාන කියලා අපට දේශනා කළ බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේගේ දහම් මාත්‍රිකා කොටුවේ පින්වතුන්ට දේශනා කරන්න තියදුනා. නෝචිතේ එවං විහෙරතු තං මිද්දං පහේත. ඉතින් පින්වත් මොග්ගල්ලාණන් වහන්සේ මේ නිදිමත ගතිය ප්‍රහාණය වෙන්නේ නැත්නම් සත්‍යතෝ මුගලන දක්ෂිනින පස්සේන සීහසෙයන් කප්පේ යාසී සිංහ සීහවෙන් යුතුව ඔබ සත්‍යපින්තෝන ඔබ සත්‍යපින්තෝන මේ දකුණු පාදයෙන් වම් පාදයේ මදක් ඇහැට තබා පාදී පාදං අච්ඡාදය සතු සම්පජානෝ මනෝ සිහිනුනියතුව උත්තාන සංඥා මානසික කරත්වා පින්විතනි නැගිටිනේ කියන සංඥාව මෙනෙහි කරගෙන දකුණු පසින් පින්විතනි ඇලව දකුණු පසින් ඇලව සිංහ සීයාවෙන් දක්කිනින පස්සේන සිංහ සීයන් දකුණු පසින් සිංහ සීයාවෙන් සැතපෙන්නට ඕන මුගලන බහන්ත බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා උත්තාන සංඥා නැගිටින සංඥාව මෙනෙහි කරමින් මානසික කරත්වා පටිබුද්ධිනීව තීමොක්ඛාන චිත්තනිය පච්චපට්ඨතබ්බං ඔබ නැගිටිනී කියන සංඥාවෙන් යුතුව සැතපෙලා අවදි වහා සැනකින්න අවදි වෙන තෝන කියනවා නැගිටින තෝන කියනවා නසෙය සුතං සෙය සුඛේ ඇලි ගලි වාසය කරන්නට එපා නිදිමතේ ඇලි ගලි වාසය කරන්නට එපා මේ පස්ස සුඛං මේ ඇඳ ඇතිලි කුට්ට මිත්ත වලින් ලබන ඒ සුඛයෙන් යුතුව වාසය කරන්නට එපා. නිමිද්ද සුඛං මේ නිද්දේ කුසල ධර්මයන් තුළ හිත හැසිරීමට තියෙන මූලිකම දැන් අපි තුන් පාසල් යන දරුවේ උදේට සමහර විට මේ අවදි වෙනවා. සමහර විට එළියට ගිහින් මල මුත්‍රාක් කරනවා. නැවත ඇවිත් සමහර විට අර ඇඳ ඇතිලි කුට්ට මිත්ත වලින් ලබන සුඛයට කැමැතිව ඇඳ මත පෙරලි පෙරලි නිදන්නට කැමැතියි. අර බලන්ට විතුනි ඒ පස්ස සුඛය සිය සුඛය ඇලි ගලි වාසය කරන්න හොඳ නැහැ. මිද්ද සුඛය බොහෝ විට අර තීන මිද්දීසම තුල එනවා. ඒ මිද්ද සුඛය ඇලි ගලි වාසය කරන්නට එපා. පින්වත් මුග්ගලාන ඔබ වහා සැනින් නැගිටලා අර පස්ස සුඛය මිද්ද සුඛේ ඇලි ගලි වාසය කරන්නේ නැtei කියලා ඔබ හික්මෙනට උන කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන් තියදුවා පින්වතුනි. මොහොතක් කල්පනාවට ගන්නට නිදිමත ගතිය කියන්නේ පින්වතුනි අකුසල ධර්මයක් මානසිකාර ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් අකුසල ධර්ම රාශිය පංච නීවරණ ධර්මයට අයිති දෙයක් පින්වතුනි නිදිමත මං මේ සිත තුළ නිදිමත ගතිය හටගත්ත නම් මගේ සිත තුළ නිදිමත ගතිය හටගත්තා කියලා දැනගන්නවා මගේ සිත තුළ හටගත්තා වූ නිදිමත ගතිය අවබෝධ ඥානයක් තුළින් ප්‍රහීන වෙනවා නම් ප්‍රහීන වෙන බවත් මනාවට දැනගන්නවා. දැන් බලන්න ධර්මයේ තුල මෙහෙම දේශනා කරනවා. සන්තං අජත්තං තීනමි ධම් අත්තිනේ අජත්තං තීනමි ධම්ති පජානාති. මන් තුල තීනමි තිබෙනවා නම් තීනමි තිබෙනවා කියලා දැනගන්නවා. පින්වතුනි මොහොතක් හිතලා බලන්න තීන මිද්දෙන් පිළිසරණක් බලාපොරොත්තු වෙන හිතේදී චතුරාරි සත්‍ය ධර්මයක් අවබෝධ කරගන්න වැරවිදිය කරාද තීන මිද්‍ය කියන්නේ අකුසලයක් කියන එක අවබෝධ කරගත්තද? තීන මිද්‍ය ප්‍රහාණය කරගන්නට කල්පනා කරාද? නෑ වින්නතුනි. මේ තීන මිද්‍ය අපට යහපතට හේතු වෙන්නේ මෙලව වඳ බව කියනවා. මෙලව හිස් බව කියනවා. පින්වතුනි මේ නිදිමත නිසා පින්වතුනි මේ නිදිමත ගතිය ප්‍රහාණය කරන්න අපි දුරු වීර්ය කරන්න ඕනේ. ඒකල ස්වාමීන් වහන්සේලා හැම පැවිදි බිමටපත් වුණු ස්වාමීන් වහන්සේලා හිටියා. මේ ස්වාමීන් වහන්සේ නමක් දවල් කාලේ අනිකු ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නා වූ ආරාමයට යන්නට ඕනේ කියලා පිටත් වෙලා කිමුරුවන්ගේ සල්ලින් ආරාමයට පිටත් වෙලා ගියා. ඒ ආරාමයට ගිය මොහොතේ ඒ ස්වාමීන් වහන්සේ දුර ටිකක් අට්ටු කරාම ජානේලෙන් ඉබිල බහිනකොට මහා විශාල නාගේ මේ ස්වාමීන් වහන්සේ මරලතෝ දෙමි වහා දිවෙහි කෑකෝ ගසන්නට යදුනා. අනේ ස්වාමීන් වහන්සේ මේ හාමුදුරුවෝ වහන්සේගේ මේ හඬට හනිකට දුවන්නේ තේදුණා. ඇයි ඒ කින්ද මන්ද කියලා හඬ තේදුණා. අර නිදාගෙන හිටපු ස්වාමීන් වහන්සේ නාගයෙක්. මේ නාගයා නිදාගන්න මොහොතේ පින්වතුනි ඒ නිදාගන්න මොහොතේ පැවිදි වෙස් අරගෙන නිදාගන්න බෑ. මේ පැවිදිකමට කැමැත්තෙන් තමයි පින්වතුනි මේ නාග වෙස් දුරු කරලා පැවිදි බිමටපත් වුනේ. දැන් බලන්න පැවිදි බිමටපත් වෙලා මේ විදිහට නාගයෙකු හැටියට සැතපෙලා සරුවත්යන් වහන්සේ නමෝට මේ හාමුදුරුවෝ කැඳගෙන ගියා ඊට පස්සේ අනිවි ස්වාමීන් වහන්සේ කුටියට ගියාට පස්සේ විශාල නාගයෙක් හැටියට හිටියේ කියලා කියවා බුදුරජාණන් වහන්සේ අහන නාගෝසි ඔබ නාගයෙක්ද කියලා ඇහුවා ඕනම නාගයෙක් කියලා ත්‍රිසංගේ සතුන්ට මේ ලෝකේ මේ ත්‍රිසංගේ සතුන්ට බැකින් ගහන් කටයුතු කරගන්න ඔබ පැවිදි විමටපත් වෙන්නට එපා කියලා සිවුරු හරවල යන්නට කිව්වා. ඉතින් මේ නාගයා වරලත් ඕන ගිනින් පිටමංගල ගියා. දැන් බලන්න පිටින්තුනේ මේ නිදිමත තිරිසංගේ සත්‍යක මේ තුන ධම් සේවනය කරන මොහොතෙත් නිදා ගන්න මොහොතෙත් විශේෂයෙන්ම මේ නාගයෙකු බව හඳුන ගන්නට පුළුවන් කියනවා. ඒ පමණක් නෙවෙයි පිටින්තුනේ සරුවක්ති රාජෝත්තමයන් වහන්සේ අනෝමදස්සි සරුවක්ති රාජෝත්තමයන් වහන්සේ මේ ලෝක ධාතුට පහළ වෙලා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ කාලේ මින් කල්ප ලක්ෂයකට පෙර නාග රාජෙක් අනුමදස්සි සරුවක රාජෝත්තම වෙන මහන්සිට පංච තූරිය නාදයෙන් පුද පූජා කරන්නට ඕනේ කියලා කල්පනාවට අරගෙන නාග පිරිස් නාග කන්‍යාව අතහැරලා මේ ස්වාමීන් වහන්සේට පුද පූජාවක් කරන්නට ප්‍රමුණා. ඒ මොහොතේ මේ මොග්ගල්ලාන නාග රාජේ පින්වතුනි මාර්ග පිරිස් මාර්ග කන්‍යා වූ කවුරුත් වෙන තේදුනා. හැම දිනාම එකතු වෙලා පංච තූර්ය නාදයෙන් පුදු පූජාවක් කළා. සිරසින් වැඳවටලා නාග මානවිකු හැටියට ආරාධනා කළා ස්වාමීනි මගේ ගෘහවාසයේ මහ සෛරයි. ඔබ වහන්සේ වඩින්ද ධනට කියලා පින්වතුනි ආරාධනා කළා. දහසක් රහතන් වහන්සේලාට අනුමදසි සරුවක් රාජෝත්තමයන් වහන්සේ ඇතුළු දහසක් මහරහතුන් වහන්සේලාට මහ සෛර දාම්පන් පූජා කරගත් පින්වතුනි සිරසින් වැඳ වැටිලා වන්දනමාන කටයුතු කරනකොට අමෝම දසි සරුවත්යන් වහන්සේ සිහිපත් කරනවා මේ බලන්න තරුණ නාග මානවකයා මින් මතු කල්ප ලක්ෂයකට පස්සේ උක්කාක කුලේ ගෞතම නම් වූ සරුවත් රාජෝත්තමනන් වහන්සේ මේ ලෝක ධාතුට පහළ වෙනවා. ඒ සරුවත් ශාසනයේ ද්විතිය අගතනතුරු ලබන්නේ මේ මුග්ගලාණියන්. ඔබ බලන්න ඔය තනතුරු ලබන තින්නේ නිර්වේදලයි කියලා සිහිපත් කරන් තියදුන අපි දන්නවා මුග්ගලාණ ස්වාමින් වහන්සේ පෙර සංසාර ජීවිතයක දෙමාපියන් වහන්සේලාට හොඳට තැළුවා. ඒ කර්ම විපාකයේ පින්නතුනි නිරේගින් උපදිනට යදුනා. අනුම දසි සරුවකින් වහන්සේ විවරණ ලබන දින මොහොතේ ඒ මහා පුණ්‍යස්කන්ධය හෘදයේ ධරණාගෙන තමයි පින්විතනි නේගේ නිර්සත්‍යකයට දුක් විඳේ. නිරින්චුත වෙනවෙත් මේ මනුස්ස ලෝකයේ උත්පත්ති ලැබලා පින්විතනි ද්විතීය අගතනතුරු ලබන්නට මොග්ගලණ ස්වාමීන් වහන්සේ වාසනාවන්ත වුණා. අන්න ඒ මොග්ගලණ ස්වාමීන් වහන්සේ රහත් වෙලා හිටියේ නැති මොහොතක සරුවක්ඥ වහන්සේ වැඩම කළ තමයි මේ පචලායන සූත්‍රයේ මේ නිදිමත ගතිය තීන මිද්දේ දුරු කරගන්න ආකාරය ප්‍රහාණය කරගන්න ආකාරය පින්තුනි ක්‍රම හතක් අපට දේශනා කරන්න තිබුණේ. ඒ නිසා පින්තුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට මොග්ගල්ලාන ඔබ මේ මානෙ නැති හොඬවල දැඩිව ඔසවාගෙන දායක පවුල් කරානම් එළඹෙන්නට එපා. ඔබ හික්මන්නේ මේ විදිහට කියලා සිහිපත් කරනවා. එතකොට මේ මානිය නිමිති හොඬවල ඔසවාගෙන යන්නට එපා. දැන් බලන්න මුග්ගලණ ස්වාමීන් වහන්සේට එහෙම අවවාද කළේ මුග්ගලණ ස්වාමීන් වහන්සේ ඒ නිමිටත් රහත් වෙලා නැහැ. එහෙම කුලයන් කරා එළඹෙනකොට පින්වතුනි ගිහි පින්වතුන් සමහර විට මේ ශ්‍රමණ බමුණු පින්දපාත වැඩි වෙලාවක් කියලා මතකේ නැහැ. දේශන කාලේ මට කියතනේ දීපින්තුන් බොහෝ වැඩ කටයුතු වල නීලෙන්ට් පුළුවන්. නිසි කාලේ දම් පැන්තික නොලබෙන්නට පුළුවන්. එහෙම දම් පැන්තික නොලබෙනකොට උන්න කල්පනාවට එනවලු අනේ ඉතින් මංගෙන අතහැදුවවත්ද අන්න දැන් කල්පනාවට ගන්න මේ විනද රම්පම් පුද පූජා කටයුතු කරන ගිහි පින්වතුන් කවුරු හරි මගේ අඩුපාඩු අගුණ දුර්ලභකමක් කියලා මාව අපහැදුවවද්ද අන්න එහෙම සිතිවිලි එනවා කියන සමහර විට දම්පැන් ටික නොලබනකොට ඒ අලාභයෙන් හිත ඇකිලිල යනවා කියනවා මක්කෝ වෙනවා කියනවා ඉතින් හිත නොසන්සුන් බවටපත් වෙනවා හිත නොසන්සුන් වෙනකොට පින්වතුනි අසංවර වෙනවා කාය වචනේ සිත අසංවරයි සංවර භාවයක් නෑ අසංවර වූ ඇත්තගේ හිත සමාධිමත් වෙන්නේ නැහැ කියනවා. දැන් බලන්න මේ තීන මිද්‍ය දුරු කරලා හිත සමාධිමත් කරගන්නට මේ පංච නීවරණ ධර්මයන්ගේ එක් ධර්මයක් තමයි තීන මිද්‍ය. තීන මිද්‍ය ප්‍රහාණය කළා හිත සමාධිමත් කරගන්නට අපට උදව් උපකාරයක් වෙනවා. ඒ වගේමයි පින්නතුනි මේ අරුබුද ඇති වෙන කතා කරන්නට යන්නට එපා කියනවා. දැන් අපි හිතමු කෙනෙකුගේ අඩුපාඩු අගුණ දුර්ලභම් කියන්නට පුළුවන්. ඒක චෝදනා කරන්නට පුළුවන් මේක නේකාකාරී. ඉතින් මේ අරුබුද ඇතිවන කතා කරනකොට පින්වතුනි ඒකාන්ත වශයෙන් බොහෝ කතා බස් කියන්නට සිද්ධ වෙනවා නෑ එහෙම කිව්වනේ මෙහෙම තමයි කිව්වේ. ඒ කියපු විදිහේ වැරදි අහගෙන ඉඳලා තියෙන ආකාරයේ වැරදි ওই විදිහට පින්වතුනි හිත සංසුන් වෙන්නේ අර බොහෝ කතා බස් ඕනොන්ට කියන්නට සිද්ධ වෙනවා. එහෙම බොහෝ කතා බස් කරන්න සිද්ධ වෙනකොට හිත සංසුන් වෙනවද? නෑ පින්වතුනි. හිත සංසුන් වෙන්නේ හිත සංසුන් වෙන්නේ නැතිකොට පින්වතුනි අසංවර වෙනවනේ මේ කය වචනේ සියල්ලම අසංවර වෙනවනේ. අසංවර වෙනකොට පින්වතුනි හිත සමාධිමත් වෙයිද? නෑ හිත සමාධිමත් වෙන්නේ නෑ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට සිහිපත් කරනවා ඔබ බොහෝ කතා බස් වල ඇලි ගලී වාසය කරන්නට එපා එහෙම වෙනකොට හිත සංසුන් වෙන්නේ නෙමෙයි හිත සංසුන් වෙන්නේ නැතිකොට අසංවර වෙනවා අසංවර වෙනකොට මේ චිත්ත සමාධියක් ඇති කරගන්න පුළුවන්කමක් මේ කියලා සිහිපත් කරන්ට යෙදෙනවා. ඒ වගේමයි පින්වත්නි සරුවක්යන් වහන්සේ සියලු මුහුමත් දේශනා කරන ඔය හැම දිනා එකම එකතුන වාසය කිරීම මම වර්ණනා කරන්නෙත් නෑ. වර්ණනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය සියලු දෙනා එක වාසය කිරීම වර්ණනා නොකරන්නේ මම වර්ණනා කරන්නේ නෑ. නොවර්ණනාද කරමි කියනවා. ගිහියන් එක්ක ගිහි උදවියයි පැවිදි උදවියයි එකට වාසය කිරීම කොයිම ආකාරයකින්වත් මම වර්ණනා කරන්නේ. බහනට සිහිපත් කරනවා මෙහිම අල්ප සද්ද සීනාසන තිබෙන අල්ප ගෝසාවන්ගෙන් යුතු ජනියා පිසහමාගෙන ඉන සුළඟින් තොරවුණු මිනිසුන්ගේ গুপ্ত ක්‍රියාවන්ට යෝග්‍යව බණ භාවනාවට හිතව ඒ බඳු පින්වතුනි සෙනසුන් තියෙන වනාන්තර තියෙනවා. අන්න ඒ වනාන්තරවල වාසය කිරීම මම වර්ණනා කරනවා කියනවා. දැන් අද අරණ්‍ය වල ඉන්ට කැමති වෙන්නේ නැහැ. බොහෝ විට අරණ්‍ය පාළු වෙනවා. කවුරුත් නැති වෙනවා. බණ භාවනා කරන්නට කැමති නැති වෙනවා. නුවණ තියෙන අය තුරුණුවන්ගේ සරණින් මේ වනාන්තරවල විවේක ස්ථාන වලට ගිහිල්ලා තමගේ ගුණ ධර්ම දියුණු කරගන්නට කල්පනාවට ගන්නවා. ඉතින් දැන් බලන්න මේ ධනයා සුළඟින් පිස දමාගෙන ඉන ඒ සුළඟින් තොර වුණු මිනිසුන්ගේ වාසස්ථාන වලින් ඈත් වුණු නිස්සබ්දව එහෙම හුදකලා තැන්වල වාසය කිරීම මම වර්ණනා කරනවා කියනවා. සාරුවක් විරාජෝත්තමයන් වහන්සේ සීපත් වෙනවා පින්වත් මුග්ගලාන බුමහකුණලක ඉතියම කියවොත් මේ තණ්හාව ගෙවා දැමීම ගැන තණ්හාව සියලු සියලු දුක් වලින් නිදහස් වෙයි කියලා මඟ බඹසර නිමාවටපත් උනායි කියලා දේව මිනිසුන්ට ශ්‍රේෂ්ඨ කෙනෙක් උනායි කියලා අත්‍යන්ත නිෂ්ඨාවට පමුණයි කියලා අත්‍යන්ත යෝගක්‍යම වූයේ කියලා අත්‍යන්ත භ්‍රමචාරී උනායි කියලා අත්‍යන්තයෙන්ම නිමම්මකට පමුණා නිවන බඹසර නිමාවටපත් කළා දේව මිනිසුන්ට ශ්‍රේෂ්ඨ කෙනෙක් උනායි කියලා කියතොත් කියන්නේ ඒකාන්ත වශයෙන්ම ඒ ආසියලු දේ අවබෝධ කළ යුතුයි කියලා මනාකොට දේශනා කරනකොට එයා ඒකාන්ත වශයෙන් මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ වේදනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට නුවණින් යුතුව දකිනවා නුවණින් දකිනකොට එයා හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ති කියලා මනාකොට දකිනවා විරාගය අනුව දකිමින් වාසය කරනවා නොයල්ම දුරු කරමින් යුතුව වාසය කරනවා නිබ්බිදාව අනුව වාසය කරනවා ඒකාන්ත වශයෙන්ම උතුම් නිවනින් සැනසීම පිණිස හේතු වෙනවා කියලා පින්වතුනි අපේ සරුවක්යන් වහන්සේ අපට දේශනා කරන්නට ලැබුණා. එහෙනම් පින්වතුනි මොහොතක් කල්පනාවට ගන්නට යම් කෙනෙක් මේ ස්පර්ශයෙන් හටගන්නා වූ යම් විදීමක් ඇද්ද? ඒ විඳීම නුවණින් යුතුව විදර්ශනා කරන හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ වේදනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට දකිනවා. විඳීමට අනුව යම් ඇල්මක් හට ගන්නවද මේ ඇල්ම දුරු වෙනවා තණ්හාව ප්‍රහාණය වී යනවා දැන් බලන්න මේ තණ්හාව ප්‍රහාණය කිරීම පිණිස අපේ සරුවක්යන් වහන්සේ අපට ධර්ම දේශනා කළා නීවරණ ධර්මෝ කියන්නේ පින්වත්නි අකුසල ධර්ම රාශිය පංච නීවරණ ධර්මෝ තීන මිද්දේ පින්වතුනි මේ සිතේ දුබල දුබල බව චිත්ත වේගයේ හීන බව සිතේ තියෙන කුසිතකම අලස බව ඒ වගේම මේ මේ චෛත්‍යයෙන් දුබල බව අලස බව පින්වතුනි තිබුණොත් කළ යුතු දේ නොකළ යුතු දේ වැඩේ හවඩේ අර්ථය අනර්ථය වැටෙන්නේ නැහැ පින්වතුනි අපි තීන මිත්‍ය ප්‍රහාණය කරන්නට කල්පනාවට ගන්න ඕනේ මන් තුල තීන මිද්දෙහි නිදුබට ගතිය තියෙනවා නම් තිබෙනවා කියලා මනාවකට දැනගන්නවා. මන් තුල තීන මිද්දෙහි නැත්නම් මන් තුල තීන මිද්දෙහි නැtei කියලාත් මනාවකට දැනගන්නවා. හටනුගතා වූ යම් තීන මිද්දයක් හටගන්නවද එයත් මනාවකට දැනගන්නවා. සත්ධර්ම ශ්‍රවණී තුලින් මේ තීන මිද්දෙහි ප්‍රහීන වෙනවද? සත්පුරුෂ කල්යාණ උතුමන්ගේ ඇසුර තුලින් මේ තීන මිද්දෙහි ප්‍රහීන වෙනවද? ප්‍රහීන වෙන බවත් මනාවකට දැනගන්නවා. යලි කිසි කලකත් මගේ චිත්ත සංතානයේ තුල මේ තීන විද්‍ය හටගන්නේ නැත්නම් මේ තීන විද්‍ය හටගන්නේ නෑ කියලා පින්වතනි මනාකොට අපි දැනගන්නට ඕන. ඒකට තීන විද්‍ය තමගේ චිත්ත චිත්ත සංතානයේ තුල තිබෙනවා නම් තිබෙනවා කියලා දැනගන්නවා. මගේ චිත්ත සංතානයේ තුල තීන විද්‍ය නැත්නම් නැතයි කියලා දැනගන්නවා. හටනුගතා තීන විද්‍ය හටගන්නවද එයත් මනාකොට දැනගන්නවා. හටගත්තා වූ තීන විද්‍ය ඔය සත්‍ය ශ්‍රවණයෙන් භාවනා කිරීමෙන් ප්‍රහිනකොට ප්‍රහින වෙනවා කියලා දැනගන්නවා. යලි කිසි කලකට තියෙන විද්‍ය හටගන්නේ නැත්නම් නැත්තයි කියලා දැනගන්නවා පින්වතුනි. දැන් බලන්නට මොහොත තමාගේ ඒ සලකුණු ලබන්නා වූ තීන විද්‍ය නුවණින් යුතුව දකිමී වාසය කරන අනුන්ගේ ඒ සලකුණු ලබන්නා වූ තීන විද්‍ය නුවණින් යුතුව දකිමී වාසය කරනවා තමාගේ ඒ සලකුණු ලබන්නා වූ තීන විද්‍යත් අනුන්ගේ ඒ සැලකුණු ලබන්නා වූ තීන විද්‍ය නුවණින් යුතුව දකිමින් වාසය කරනවා. දැන් බලන්න මෙතන කරුණු තුනක්. එතකොට තමාගේ ඒ සැලකුණු ලබන්නා වූ තීන විද්‍ය නුවණින් යුතුව දකිමින් වාසය කරනවා. මේ තීන විද්‍ය හටනුගත්තා වූ තීන විද්‍ය හටගත්තා නෑනේ. මේක හටගන්න දෙන්නේ සරුවක්යන් වහන්සේ මේ පචලායන සූත්‍රයේ මේ ක්‍රම හතක් දේශනා කරලා තියෙනවානේ. මම මේ ක්‍රම හතම මනාකොට දරා ගන්නවා. දැන් ඒකට පළවෙනි ක්‍රමයට අනුව අනුගමනය කළා තීන විද්‍ය ප්‍රහිණුවේ නැත්නම් දෙවෙනි ක්‍රමය අනුගමනය කරනවා. දෙවෙනි ක්‍රමය මොකද්ද? අනුවිතර්කණය කරන්න ඕන, අනුවිචාරණය කරන්න ඕන. අහලා තියෙන විදිහට, දරාගෙන තියෙන විදිහට, වචනෙන් පුරුදු කරගෙන තියෙන විදිහට, මනසින්, සිතින් අනුවිතර්කණය, අනුවිචාරණය කරනවා. එතකොට අර තීන විද්‍ය ප්‍රහිණ වෙනවා. දැන් බලන්න අන්න ඒ විදිහට පින්වතුනි නුවණින් සලකනවා. අනුන්ගේ සලකුණු ලබන උත්ීන විද්‍ය. එතකොට අපි දකින දැන් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ නිදි බරින්නටව වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ මේ නිදිමත ක්‍රමයේ පහ කරන ප්‍රශීල කරන ආකාරය දේශනා කරන්න තිබුණා. දැන් බලන්න අනුන්ගේ සලකුණු ලබනා වූ නිදිමත නුවණින් තෝ දකිමි වාසය කරන තමාගේ සලකුණු ලබනා වූ මේ තීන විද්‍ය අනුන්ගේ සලකුණු ලබනා වූ මේ තීන විද්‍ය නුවණින් දකිමි වාසය කරන පින්වතුනි එහෙම නුවණින් දකිමින් වාසය කරනකොට පින්වතුනි උන්න ක්‍රම තුනක් විදර්ශනාවටයි නෙගෙන්නේ. ඒ වගේමයි පින්වතුනි සරුවක්යන් වහන්සේ දේශනා කරන මේ තීන මිද්දේ හට ගැනීම දකිමින් වාසය කරන්න. තීන මිද්දේ හට ගැනීම තීන මිද්දේ හට ගැනීම පින්වතුනි ආයෝනිසෝ මානසිකාර ප්‍රත්‍ය. උන්න බලන්න මානසිකාරය අයෝනිසෝ නුවණින් යුතුව නිවේශාගතන්නේ. නුවණින් යුතුව සලකනවනම් මේ නිදිමත ගතිය බොහෝ අනර්ථයේ පිණිස පවතිනවා අරහපත පිණිස පවතිනවා මෙලොව වඳ බවට හේතු වෙනවා කියලා අපේ බුදුහාමුදුරෝ දේශනා කළේ ඒ නිසා මම මේ තීන විද්‍ය ප්‍රහාණය කරන්නට උන දුරු කරන්නට උන දැන් බලන්න පින්වතුනි මේ නුවණින් සැලකීමේ හැකියාවනේ ඒ නුවණින් සැලකීමේ හැකියාවනේ කුසිතකම වීරිය වෙනවා ඒ කුසිතකම වීරිය එනකොට පින්වතුනි ඔන්න ඒ භක්ම මතේ එනකොට සමහර විට නිදා ගන්නටයි හිත නැඹුරු වෙන්නේ අද බෑ හිත පුළුවන් කියලා ඔන්න සමහරට අර නිදිමත පෙරටුකට ගන්නවා. සමහරට බඩකට පුරා ආහාර ලැබුණොත් අද හොඳට ආහාර ටික ලැබුණු දවස ඒ නිසා ටිකක් හැත වෙන්නට ඕන කියලා ඔන්න තීන මිද්‍ය පෙරටුකට ගන්නවා. සමහරට ඇඟට ආහාර පාන ටික නොලැබුණොත් අද ආහාර පාන නොලැබුණු දවසක් ඇඟට පණක් නැහැ කියලා සමහරට හාන්සි වෙන අන්න තීන මිද්‍ය පෙරටුකට ගන්නවා පින්වතුනි. සමහර විට ගමනක් බිමනක් යන්න තියෙනවා. ගමන ගැන කල්පනාවට අරගෙන පින්වතුනි ඕන කුසිතකම පෙරට කරගන්නවා ටිකක් ආශීලා ඉන්න ගමන බිමන ගිහින් එනවා. ගිහින් ඒත් කල්පනා කරන හොඳටම මහන්සි කුසල ධර්මයේ තුළ හිත හසුරවන්නට පුළුවන් කමක් නැහැ. පොතපත කියවන්නට පුළුවන්කම නැහැ. මහන්සි විහෙසයි පීඩාවයි මනසට අනුබලට තීන මිදෙමි නිදිමත ගතිය පෙරට කොට ගන්නවා පින්වතුනි. අපි හිතමු අසනීප වෙනවා. අසනීප වෙනකොට කල්පනා කරනවා මේ හොඳටම අසනීපයි. ටිකක් හාස්වලින් තෝන. ඔන්න බලන්න පින්විතනි අර තීන මිද්ද පෙරටුකට ගන්න. රෝගීන් සුවපත් වෙනවා. සුවපත් වුණා විතරයි කියලා ඔන්න කුසිතකම පෙරටුකට ගන්නවා පින්විතනි. ආව්ව වැස සුලඟත් ආදී හැම මොහොතකම පින්විතනි මේ කුසිතකම පෙරට වෙලෙනවා. තීන මිද්ද පෙරටුකට ගන්නවා. තීන මිද්දෙන් පිරිසන්න බලාපොරොත්තු වෙනවා. කවදාවත් පින්විතනි අපට යහපතක් පිළිනේ. එතකොට ඔන්න තීන මිද්දේ හට ගැනීම දකිමින් වාසය කරනවා. තීන මිද්දේ අභාවයටපත් වීම දකිමින් වාසය කරනවා. අභාවයටපත් වෙනවා කියන්නේ නැති වියාම දකිමින් වාසය කරනවා. නැති වෙනවයි කියන්නේ පින්වතුනි යෝනිසෝ මානසිකාරයේ තිබුණා මේ තීන මිද්දේ නිදිමත ගතිය ප්‍රහාණය කරගන්න අපට පුළුවන්කම ලැබෙනවා. ක්‍රම හතට අමතරව සතිපට්ඨාන සුභුත්‍රයට අනුව මේ නිදිමත ගතිය ප්‍රහාණය වෙන ආකාරය වය ධම්මානුපස්සීව විහෙරති සමුදය වය ධම්මානුපස්සීව විහෙරති හට ගැනීමත් අභාවයටපත් වීමත් කියන මේ කරුණු දෙක එකට නුවණින් යුතුව දකිමින් වාසය කරන්නට ඕනේ කියලා අපි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා පින්වතුනි මොහොතක් කල්පනාවට ගන්න පින්වතුනි විදර්ශනා භාවනාවේදී මේ අකුසල ධර්මීය ප්‍රහාණය කිරීමේදී තමන් තුළ තිබෙනකොට තීන මිද්දේ තිබෙන බව දැනගන්නවා අනුන් තුල තීන මිද්දේ තිබෙනකොට තිබෙන බව මනාකොට මනාකොට දැනගන්නවා අලුතින් හටගත්තා නම් තීන මිද්දක් එයත් මනාකොට දැනගන්නවා හටගත්තා වූ තීන මිද්දේ බම භාවනාව තුළින් සමත භාවනාව තුළින් විදර්ශනා භාවනාව තුළින් සත්පුරුෂයන්ගේ ඇසුර තුළින් ප්‍රහීන වෙනකොට ප්‍රහීන වෙනවා කියලා දැනගන්නවා. මේ විදිහට මනාකොට දැනගෙන තමාගේ ඒ සලකනු ලබන්නා වූ මේ තීන මිද්දේ සිතේ දුබල බව චිත්ත වේගය හීන බව සිතේ අලස බව අනුංගයයි සලකනු ලබන්නා වූ සිතේ දුබල බව චිත්ත වේගයේ හීන බව සිතේ අලස බව නුවණින් යුතුව දකිමින් වාසය කරනවා. එහෙම දකිනකොට වින්වතුනි සරුවක් රාජෝත්තමයන් වහන්සේ දේශනා කරන අපට මේ ලෝකයේ කිසිවක් ග්‍රහණය කරගන්නට ඇත්තේ නැහැ. මේ මමය, මේ මගේ කියලා කිසිවක් ගන්නට නෑ කියලා කියනවා. අවබෝධයෙන් යුතුව කලකිරීම පිණිස හේතු වෙනවයි කියනවා. ඔන්න බලන්න. අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු වෙනවා. ඒ නිසා පින්වතුනි ජීවිත අවබෝධය ඇති කර ගැනීම පිණිස අපට උදව් උපකාර වන බොහොම වටිනා මනරම් දෙසුමක් තමයි පින්වතුනි සාරවත් රාජෝත්තමයන් වහන්සේ අපට දේශනා කරන්න තිබෙන්නේ. ඉතින් මේ පච්චලායන සූත්‍ර දේශනාව අංගුත්තර නිකාය කියන දහම් ග්‍රන්ථයේ සත්‍යක නිපාතේ බොහොම වටිනා උතුම් සූත්‍ර දේශනාවක්. සරුවක්ති රාජෝත්තමයන් වහන්සේ මේ මනුරම් දේශම දේශනා කරන්නට යෙදුනේ නිගදායේ බිහිසකලා වනේ භග්ග ජනපදයේ සුන්සුමහරගිල ඒ බේසකලා වනේදි තමයි දේශනා කළේ. මුග්ගහාන ස්වාමීන් වහන්සේ මගධ ජනපදයේ කල්ලවාලමුත්ත ග්‍රාමයේ තමයි නිදි කිරා වැටමින් වාසය කරන්ට යෙදුනේ අන්නේ මොහොතේ සාරවත්යන් වහන්සේ මුග්ගල්ලාන ස්වාමීන් වහන්සේ හමු කරා ඉලමිලා වක්කලා අටක්ෂණකින් දුක් කරන්නාසේ පහළ වෙලා සිහිපත් කරනවා පචලානිසෝ මුග්ගල්ලාන පචලාසිතෝ මුග්ගල්ලාන මුග්ගල්ලාන ඔබ නිදිබරින් යුතුව නේද ඔබ නිදිබරින් යුතුව නේද කියලා මේ නිදිමත ගතිය ප්‍රහීන කරගන්නා වූ ක්‍රම හතක් දේශනා කරන්න තියදුනා. පළවෙනි ක්‍රමය තමයි පින්වතුනි සංඥාව වෙනස් කරනවා. මෙනෙහි කරමින් හිතපු සංඥාව. පොතපත කියවිචන ඒ ඒ පොතපතේ තිබුණු සංඥාව වෙනස් කරනවා. බණ භාවනාවක් කරමින් හිටියනම් ඒ බණ භාවන කරමින් ඉන්න මොහොතේ ආවන මේ සංඥාව වෙනස් කරනවා. ඒක තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි කරුණ තමයි අහලා තියෙන විදියට, හදාarලා තියෙන විදියට මේ ධර්මය අනුවිතර්කණය අනුවිචාරණය කරනවා මානසින් යුතුව පිණිතනි. තුන්වෙනි කම සරුවක්යන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය බොහොම මිහිරි විදියට සත්‍යයනා කරන්නට කියලා. දැන් සත්‍යයනා කරනකොට මතකේ රැඳෙනවා පිණිතනි. විමුක්ති කරන ධර්මයක් සියල්ලන්ගෙන් නිදහස් වෙන්නට හේතු වෙනවා. වේලුකන්ත කියන නන්දමාතාව ගමු පාරායන වගේ වටිනා සූත ධරිමු බොහොම මිහිරි හඬින් යුතුව සත්‍යයනා කරන් තේරුණා. ඒ වගේම හතරවෙනිට දේශනා කරන මේ දෙකම් පෙති අත්පත් පින්වත්නි මේ අත්ලෙන් හොඳින් පිරිමදින්ට කියලා. ඒකට මේ නිදිමත ගතිය පහව යනවා කියනවා. ඒ වගේමයි පින්වත්නි වතුර ටිකක් අරගෙන සිසිල් පැන් ටිකක් අරගෙන මේ දේශ හොඳින් පිරිමදින්ට කියනවා දියේ එළි මහාට ගිහලා හොඳට වටපිටාව බලන්න ටික මෙහෙම ඒම බලනකොට තීන මිද්දේ මේක දුර්ව යනවා පහව යනවා කියන ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආලෝක සංඥාව මෙහි කරන්ද ආලෝක සංඥාව ඒ තීන මිද්දේ ප්‍රහිණිවෙන්ට හේතු වෙනවා ආලෝක සංඥාව මෙනෙහි කරමින් සිටියදී තීන මිද්දේ වෙනට පුළුවන් නිදිමත ගතිය මේ තීන මිද්දේ ප්‍රහාණය කරන්න පින්වත් ආනන්ද ඔබ සක්මන අදිඨාන කරලා සක්මන් කරන්නට කියවා. දැන් බලන්නට මේ ක්‍රම හතක් සරුවකයන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා බොහොම වටිනා උතුම් සූත්‍ර ධර්මයක් තමයි මේ පචලාන සූත්‍රයේ මේ වටිනා දේශුම. ඒ නිසා පින්වතුන් කල්පනාවට ගන්න සරුවක් රාජෝත්තමයන් වහන්සේ පතන මහා කරුණාවෙන් අපට දේශනා කරන්නට යෙදුනා මේ නිදිමත ගතිය ප්‍රහාණය කරගන්නා උක්‍රම හතක්. මම මගේ චිත්තසංතානය තුළ මේ තීන මිද්දේ තිබෙනකොට තිබෙන බව මනාවකට දැනගන්නවා. මනාවකට දැනගන්නවා නම් දැනගත යුත්තේ පින්නතුනි දුකයි දුකේ හට ගැනීමයි දුක් නැති කිරීමයි නැති කරන මාර්ගයයි කියනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයක් අවබෝධ කළ දෙන විදිහට. පින්නතුනි චතුරාර්ය සත්‍ය ධර්මයක් කොහොම අවබෝධ කරගන්නටද අපි හිතමු මොකද යම් ආකාරයකින් ගිහි පින්වතුගේ හිත අලහබයක් නිසා හැතිලෙල ගියොත් මකුවල ගියොත් සිත සංසුන් නැත්තම් හිත අසංවර වුණොත් සිතේ සමාධියක් ඇති වෙයිද නෑ වින්නතුනි හිතේ සමාධියක් ඇති වුණොත් වින්නතුනි අපි පැතුවත් නොපැතුවත් දහනතාවයක් යථා භූතඥානය පහළ වීම යථා භූතඥානය පහළ වීම තුළින් එහා ඇත්ත ඇති හැටියෙන් දකිනවා ඇත්ත ඇති හැටියෙන් දකිනකොට වින්නතුනි කලකිරීමක් එන්නේ ඒ නිසා විරාගී බවට පත් වෙන්නේ විරාගී බවටපත් වෙන සිතයි පින්නතුනි සියල්ලංගෙන්ම නිදහස් වෙන්නේ. ඒ නිසා මේ වටිනා මනුස්ස ජීවිතය තුළ සියල්ලංගෙන් නිදහස් වුණු ඒ අමෘත මහ නිර්වාණ ධාතුව අපි ඒකාන්ත වශයෙන්ම පසක් කරගන්නට නම් බුද්ධ ආදී බුදු පසේ බුදුමහරහතුන් වහන්සේලා නිවිසනසී පැමිණවදාලා වූ නিত্য වූ නিত্য සුඛ වූ අමෘත මහ නිර්වාණ ධාතුව පසක් කරගන්නට භාවනා කරන්නට ඕන හිත සංසුන් කරගන්නට ඕන සමාධියම වඩන්නට ඕන අත්මාදීව අපිච්චිත සමාධියක් ඇති කරගෙන වහා වහා ගෞතම බුදු සසුන තුල උතුම් නිවනින් සැනසෙනවා කියලා උදාාරතර පුණ්‍ය සිතිවිල්ලක් ඇති කරගන්නට ඕන සාදු සාදු සාදු තමන් සතුවන්ත වුණ අනුභව බලයෙන් උතුම් නැතිවර දායකත්වයක් දරාගෙන තියෙනා වටිනා උතුම් සූත්‍ර දේශනාවක් වී රත්නත්‍රි සතු අනන්ත වූ ගුණානුභාව බලින් මේ රැස්කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් කරනකොටගෙන පින්තුන් සෑම කල්ලිම නිදුක්කත්වා නිරෝගීත්වා සුවපත්ත්වා දීර්ඝා සම්පත්තින සලසේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒ වගේම අප නමින් මේ පරිලෝකීය වූ සියලුම ඥාතීන්ට හද පිරිසක් ධාවෙන් යුතුව මේ පින්පෙත් අනුමෝදන් කරනවා සංසාරගත අපඥාතිය මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා සතරින් සපේතුම පැමිණිත්වා කියන උතුම් චේතනාවෙන් පින් ටිකක් අනුමෝදන් කරගමු ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව ප්‍රකටු ගරුතර දේශිකානන් වහන්සේ මිහිරිකම පිටියගෙදර නාවාන අමාවිල් ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය මාරස්සන ජාගර ස්වාමීන් වහන්සේ වහන්සේට මුත් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබටත් මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ලබාගත හැකි. කතා කරන ජාතික ගුවන්විදුලි ආගමික අංශයේ දුරකථන අංකය 0112697140. ඔබට මෙම ධර්ම දේශනාවේ කැසට් පටයක් හෝ සංයුක්ත පෙට්ටියක් ලබා ගැනීමට අවශ්‍ය නම් කතා කරන්න 0111 30710 82 දුරකථන අංකයට ඔබට පෙරවන් සරණයි